නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ කායानुපස්සනා භාවනාව ගැන සෑහෙන තොරතුරු දන්නවා ඊළඟට අද අපි ඉගෙන ගන්නේ වේදනානුපස්සනා භාවනාව ගැන වේදනානුපස්සනා භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ කොටස අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. සාමාන්‍යයෙන් වේදනාව කියන වචනේ අපි ඉගෙනගෙන තිබෙන්නේ රිදෙනකට දුකක් ඇති වුනහම පීඩාවක් ඇති වුනහම කැක්කුමක් ඇති වුනහම පාවිච්චි කරන්නයි. අපේ හිතේ සතුටක් ඇති වුණාම පස්සේ අපි කවදාවත් කියන්නේ මට මේ හරි සපසහගත විදිහේ වේදනාවක් තියෙනවා කියන්නේ. වේදනාව කියලා කියන්නේ දුකටමයි. මං හරි වේදනාවෙන් ඉන්නේ කියනවා. ඇඟපත හරිම වේදනයි කියනවා. මේ වේදනාව කියන වචන අපි පාවිච්චි කරන්නේ දුක් සාගත විඳීමකට. නමුත් බුදුරජාණන් වහන්සේ වේදනාව කියන වචනේ පාවිච්චි කළේ පොදු අර්ථයකට. ඒ තමයි විඳීම. පින්වතුනි අපි විඳින තුන් ආකාරයක විඳීමක්. අපි සැපත් විඳිනවා, අපි දුකත් විඳිනවා, අපි දුක් සැප රහිත බවක් විඳිනවා. සැපක් විඳිනවා දුකක් විඳිනවා දුක් සැප රහිත බවක් විඳිනවා මේ විඳීම ඇතිවන්නේ ස්පර්ශයෙන් ස්පර්ශය කියලා කියන්නේ මේ ආයතන හය තුලම ඇතිවන දෙයක් ආයතන හය කියේ මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයේම ඇතිවන දෙයක් ස්පර්ශය ස්පර්ශය යම් තැනක හටගන්නවාද අන්න එතන තමයි විඳීම හටගන්නේ එහෙමනම් ආයතන 6 තුලින්ම සැප දුක් උපේක්ෂා කියන විදිහම අට ගන්නවා. එතකොට මේ ස්පර්ශය සැපසහගත වෙනකොට විඳීම සැපසහගත වෙනවා. ස්පර්ශය දුක්සහගත වෙනකොට විඳීම දුක්සහගත වෙනවා. ස්පර්ශය මධ්‍යස්ථ වෙනකොට විඳීම මධ්‍යස්ථ වෙනවා. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන විඳීම බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී සාමිස වේදනා, නිර්ාමිස වේදනා කියලා කොටස් දෙකකට බෙදා වදාළා. සාමාන්‍යයෙන් ඔබ මතක තියාගන්නට ඕනේ දැන් අපේ රටේ කාලයත් ඉසි පුරුදු කරගෙන තිබෙන භාවනාවලදී විදීමක් කෙනෙකුට වේදනා වේදනා වේදනා දෙදෙනවා රිදෙනවායි කියලා සිහි කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ එහෙම කරන්න නෙමෙයි. සිහිය පිටවා ගන්න කියනවා සාමිස විදීම ගැනත්, නිර්ාමිස විදීම ගැනත්. ඒකේ තියෙන්නේ සාමිසං වාසුකං වේදනං වේදීයමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. සාමිස වේදනා කියලා කියන්නේ මේ ඇහෙන් රූප දැක්කහම කනින් ශබ්ද ඇසුවාම නාසයෙන් ආග්‍රහණය කළාම දිවෙන් රස වින්දාම කයෙන් පහස ලැබුවාම ඇතිවන විදීමට කියනවා සාමිස කියලා. ඒ කියන්නේ පංචකාම අරමුණු මුල් කරගෙන සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත මධ්‍යස්ථ බවක් වූ ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා සාමිස වේදනා කියලා. පංචකාමයන් බැහැර වෙච්ච අපි කියමු භාවනාවක් වඩා වඩාගෙන යද්දී අපිට භාවනාව අපිට ඕන හැටියට වැඩෙන්නේ නැහැ. එතකොට අපිට ඇති වෙන දුකක්. ඒක එතකොට පංචකාමයන් මුල් කරගෙන ඇතිවෙච්ච දුකක් නෙමෙයි. නිර්ාමිෂ දෙයක් මුල් කරගෙන ඇතිවෙච්ච දුකක්. ඒකට කියනවා නිර්ාමිෂ වේදනා කියලා. නිර්ාමිෂ දුක් වේදනා කියලා. දැන් ඔබ භාවනා කරගෙන යනකොට හිත සමාධිගත වෙනවා. හිත සමාධිගත වුණාම ඔබට ඇති වෙන සැපක්. ඒක निराමස සැප වේදනා. ඊළඟට ඔබට මේ සැප වේදනාව නැති මානසිකාර කරගෙන යන අවස්ථාවල් වෙනවා. සැපක් තේරෙන්නේ නැති දුකක් තේරෙන්නේ නැති භාවනා අරමුණක් තුල. ඒකට කියනවා निराමිස උපේක්ෂා වේදනා කියලා. එතකොට මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා සාමිස කියලා කොටසකට බෙදෙනවා නිර්ආමස කියලා කොටසකට බෙදනවා. මේක ඔබ හොඳට සිහි කරලා හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ මේ විදීම මේ ආකාරය කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදීමේ ස්වභාවය තමයි දීබුබුල්ලක ස්වභාවය. ඒ කිව්වේ දැන් වැස්ස වැහැපු වෙලාවට වතුර පිරිච්ච තැනකට ලොකු දිය බින්දු වැටෙනවා නම් ඒ වැටෙන දිය බින්දු වතුරට වැදෙනකොටම ඒ වතුරෙන් දිය බුබුලක් ඇති වෙනවා අර ඝට්ටමයක් එක්කම. ඇති වෙනවා. එතකොට ඊළඟ දීබූලය ඇති වෙන වැටෙනකොට අර දීබූල නැති වෙනවා වෙන එකක් හට ගන්නවා. මේ වගේ තමයි මේ විදීම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ශ්‍රාවකයා විදීමට සිය යොමු කරන්න කියලා. විදීමට සිය යොමු කරනකොට දැන් එයා හොඳව සියෙන් ඉන්නට ඕනේ. Tamanට තිබෙන්නේ සාමිස ඒ කිය පංචකාම අරමුණු මුල් කරගත්තු දුක් විඳීමක්ද පංචකාම අරමුණු මුල් කරගත්තු සැප විඳීමක්ද පංචකාම අරමුණු මුල් කරගත් උපේක්ෂා විදීමක්ද කියලා නුවණින් විමසා බලනවා. සිහිය පිහිටුවා බලනවා. බලනකොට යාට තේරෙනවා මේ මම විඳින්නා වූ මේ දුක් විඳීම පංචකාම අරමුණු මුල් කරගත් විඳීමක්. සැප විඳිනවා නම් යාට තේරෙනවා මම මේ විඳින්නා වූ මේ සැප විඳීම පංචකාම අරමුණු මුල් කරගත් විඳීමක්. මධ්‍යස්ථ විඳීම විඳිනකොට යා තේරුම් ගන්නවා මම මේ විඳින්නා වූ මධ්‍යස්ථ විඳීම පංචකාමාරමුණු මුල් කරගත්තු විඳීමක්. මේ විදිහට ආන්න විඳීම ගැන සාමිස වේදනා ගැන සිය පිටුවා ගන්නවා. ඊළඟට නිරාමිස. දැන් භාවනා කරන කෙනෙකුට භාවනා වැඩෙන්නේ නැත්නම් සමාධි වැඩෙන්නේ නැත්නම් දිනු කරගන්න බැරි නම් කිසි දුකක් තියෙන්න පුළුවනි. එතකොට යා තේරුම් ගන්නට උනේ මේක තමයි නිරාමිස දුක් විඳීම. භාවනාව දිනු කරගෙන යද්දී එයාට සනීපයක් සැපයක් දැනෙනවා. එතකොට ඒ කෙනා තේරුම් ගන්නට ඕනේ මේක තමයි निराமிස සැප විඳීම. භාවනාව දිනු කරගෙන යෑමේදී සැපක් නැති දුකක් නැති මධ්‍යස්ථ විඳීම දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි ආ සිහි කරන්නේ මේක තමයි මධ්‍යස්ථ විඳීම. මේ විදිහට වේදනානුපස්සනාවේ භාවනාවේ සිහිය පිටවන්න පිටවන්න මේක නා තේරුම් ගන්න මේ විඳීම් තුනම තමයි අනිත් අයටත් තියෙන්නේ. අන්න තමාට යම්කිසි සැප විඳීමක් දුක් විඳීමක් උපේක්ෂා විඳීමක් ඇති වෙනවද මෙවැනි විඳීම් තුනක් අනිත් අයටත් ඇති වෙනවා කියලා තමා තුලත් අනිත් අය තුලත් තියෙන එකම ස්වභාවයක් කියලා සිහි කරනවා මේව සිහි කළා නෝනින් බලනකොට මේක නා තේරුම් ගන්නවා ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය කියන්නේ පින්වතුනි ගැටීම නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ස්පර්ශය කියන වචනේ ඔබ ඉගෙනගෙන ඇත්තේ ගැටීම කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ස්පර්ශය කියන්නේ ගැටීම නෙමෙයි. තින්නම් සංගතිපස්සෝ තුනක එකතු වීම ස්පර්ශයයි. මොකද්ද තුන? ඇසයි රූපයයි විඥානය එකතු වීම තමයි ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානය එකතු වීම තමයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම තමයි නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වීම තමයි දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයේ එකතු වීම තමයි කයේ ස්පර්ශය. මනසයි අරමුණයි. හොඳට මතක තියාගන්න. මනසයි අරමුණයි විඥානයේ එකතු වීම තමයි මනසේ ස්පර්ශය. එතකොට දැන් තේරුම් ගන්න මනස කියන්නේ තව එකක්, අරමුණු කියන්නේ තව එකක්, විඥාන කියන්නේ තව එකක්. එතකොට මනසයි අරමුණයි විඥානය කියන තුන. තින්නම් කියන්නේ තුන. සංගති පස්ව එකතු වීම ස්පර්ශය. ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් මනසට අරමුණක් ආවහම මේක මනසින්ම දැනගන්නවා. මේ දැනීම තමයි මෙතන තියෙන විඥානය. මේ මනස අරමුණ එකක් නෙමෙයි. දෙකක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කියමු මනසට අරමුණක් මතක් වුණා. මතක් වුණාම අපට පුළුවන් මේක හොඳ අරමුණක් නෙමෙයි. මේක මේක හොඳ නෑ. කියලා අපි ඒක බැහැර කළා හොඳ අරමුණක සිය පිටවනවා. ඒක කරන්න පුළුවන් මනසේ අරමුණ දෙකක් නිසා. මනසේ අරමුණ එකක් නම් අපිට වෙනස් කරන්න බෑ. එනේන එක ඒ විදිහටම ඉන්න තියෙන ඉඩාරින්න ඕනේ. දැන් මනස වෙන එකක් අරමුණ වෙන එකක් නිසා මනසට අරමුණක් ලැබුණාට පස්සේ අපිට අරමුණ වෙනස් කරන්න පුළුවන්. ඒකෝට මේකෙන් තේරුම් ගන්න මනසයි අරමුණයි විඥානයයි කියන එකේ වෙනස්කම. එතකොට මනසේ අරමුණ විඥානය එකතු වීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. දැන් හොඳට සිය පිටුවාගෙන වේදනානුපස්සනාවේ සතිපට්ඨානයේ සිය පිටවගත් වෙක්කෙනා ස්පර්ශයේ වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙන බවක් ස්පර්ශයේ වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙන බවක් ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වී යන බවක් දකිනවා ඒකට කියනවා සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති බය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති විඳින් ගැන හට ගන්නා ආකාරයක් දැක්මින් වාසය කරනවා නැසියන ආකාරයක් දකිමින් වාසය කරනවා. මෙන්න වාසය කරනකොට මොකද වෙන්නේ? මෙයාට තේරුම් ගන්න පටන් ගන්න මේකේ අයිතිකාරයෙක් නෑ. හේතුන් නිසා හටගන්න ඵලයක් තියෙනවා. හේතු නැතිවීමෙන් ඒ ඵලය නැති වෙන ස්වභාවය යුක්තයි කියලා. මේ ස්වාභාවික න්‍යාම ධර්මයක් මෙතන පවතින බව මේකන අවබෝධ කරගන්නවා. එතකොට එයා තේරුම් ගන්න මේ මම කියලා හිතපු එක මේ ගැන මම විඳිනවා කියලා හිතපු එක කොයිතරම් වැරදිද යද්ද මම හිතපු. මම විඳිනවා මේ මගේ විඳීමක් කියලා හිතපු එක මට කොයිතරම් අනවබෝධයෙන් ඇති වෙච්ච එකක්ද මේ විඳීම තුළ අයිතිකාරයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා මං හිතේ ඒක මට ඇති වෙච්ච කොයිතරම් වැරදි වටහීමක්ද කියලා මෙතන නිවැරදි වෙනවා නිවැරදි වෙලා මම කියලා විඳීමට බැඳෙන්නේ නැති වෙනවා මගේ කියලා බැඳෙන්නේ නැති වෙනවා මාගේ ආත්මය කියලා බැඳෙන්නේ නැති වෙනවා අන්න ඒක නාගේ තව දුරට සිහිය දිනුවෙන් පිණිස තව දුරටත් නොවන දියුණුවීම පිණිස තව දුරටත් ජීවිත අවබෝධයේ පිණිස මේ වේදනානුපස්සනාව උපකාර වෙනවා. අන්න එතකොට මේ වේදනානුපස්සනා භාවනාව ඒ කොටස සම්පූර්ණ වෙනවා. එතකොට ඔබ මේකෙන් තේරුම් ගන්න බිඳීම ගැන මේ රිදෙනවා රිදෙනවා මේ වේදනාවක් වේදනාවක් එක්කමක් එක්කමක් කියලා සිහි කිරීම නෙමෙයි. දැන් මේ හොඳට බලන්න. මේක සැකනම් සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨානයේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ වේදනාන පස්සන පිටුව පෙරලලා බලන්න මේ කාරණේ කොයිතරම් සත්‍යක්ද කියලා. ඔබ තුලින්ම එතකොට ඔබට මේක තේරුම් ගන්නට පුළුවනි මේ ධර්මයේ විකෘතියක් සිදු වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔබට මේ වේදනාන පස්සනාවේ සිහිය පිටුවාගෙන උතුම් ජීවිත අවබෝධය ඇති කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.